තවත් මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයිද? ඔව්. ස්වාමීන් වහන්සේ දැන් ඉදත් පච්චේතාව නිරූපණය වන ක්‍රමවේදයේ හෝ මේ මාර්ගය හැටියටනේ ඔය පටිච්ච සමුප්පාද දේශනා කරන්නේ. එතකොට ඒක භව තුනකට යොදලා විස්තීර්ණ කරලා තියෙන්නේ අවබෝධ කරගැනීමේ පහසුවෙන් ඉඳා කියලා මම හිතනවා. ස්වාමීන් වහන්සේ තවත් විග්‍රහයක් තියෙනවා නේද මේ මොහොතේ ඔය සියලුම ක්‍රියාවලිය ඒ පුරුත්තික සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ කියලා. ඔව් ඉතින් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් හැටියට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පන්න කියන්නේම මේ මොහොතේ ක්‍රියාත්මක වෙන දෙන්නේ. ඒ එතකොට ඒ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඒක තමයි ඒ වර්තමානයේ හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට දැන් වර්තමානයේ කියන කාරණයට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී දේශනා කරන විශේෂ වචනයක් තියෙනවා පච්චුප්පන්න. පච්චුප්පන්න කියලා කියන්නේ ප්‍රත්‍යෝත්පන්න. ඒ ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ අවස්ථාවේදී දේවල් හටගන්න අවස්ථාව. එතකොට දැන් මේ පටිච්ච සමුප්පන්න පටිච්ච ක්‍රියාවලියේදී මේ පෙන්වා දෙන කොතනක හරි අවස්ථාවක් ප්‍රත්‍යෝත්පන්න වශයෙන් මේ මොහොතේ ජනිත වෙන්නට පුළුවන් මේ කියන ඕනම අවස්ථාවක්. අවිද්‍යාව මුල් කොටගෙන සංස්කාරත් මේ මොහොතේ ප්‍රත්‍යෝත්පන්න වශයෙන් ජනිත වෙනවා. එතකොට ඒක වර්තමානයේ. එතකොට නමුත් අපිට දැන් මෙතන භව තුනක් සම්බන්ධ කරලා පෙන්නනවා කියලා කියන්නේ ඇයිද? ඒ අතීතේ දැන් මේ සිද්ධ වෙන ක්‍රියාවලියම අතීතේ සිදු වුණා. ඒ සිදුවීමේ හේතු හේතුඵල ක්‍රියාවලිය හැටියට තමයි මේ වර්තමාන භවය ආරම්භ වුනේ. ඊට පස්සේ මේ වර්තමාන භවයේත් ඒ වැඩේම සිද්ධ වෙනවා. එතකොට තමයි අනාගත භවයක් කියන එකක් ගොඩ නැගෙන්නේ. එතකොට ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ තමයි. මේ කියන අංග 12ම මේ එක භවයක් තුල අපිට දකින්නට පුළුවන් එක මොහොතක් තුල මේ මේ අවස්ථා 12ම අපිට ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කරගන්න පුළුවන්. ඒ නිසා මේක වර්තමාන ක්‍රියාවලියක් කියලා කීම වරදක් නෙමෙයි. හැබැයි එහෙමයි කියලා අපි මේක භව තුනක් පෙන්වන එකක් නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරනවා නම් එතන පොඩි ගැටලුවක් මතුවෙනවා. මොකද බුදුරජාණන් වහන්සේට ඕන වෙන්නේ මේ දේශනාවේ අනිත් දේශනා පැත්තකින් තිබ්බෝ පටිච්චසමුප්පාදය පිළිබඳ කරපු දේශනා ගොඩක් තියෙනවා. ඒ අතර මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම පෙන්වා දෙන්නේ භව තුනක සම්බන්ධය මොකද මේ සංසාර ප්‍රවෘත්තිය පැහැදිලි කරන්නට මේ කාරණේ දේශනා. එතකොට ඒක හොඳටම ප්‍රකට වෙන අවස්ථාවක් තමයි අර අවිජ්ජාපච්ච සංකාර සංකාරපච්ච විඥානං කියන තැන එතන ප්‍රතිසන්දි විඥාණය තමයි පැහැදිලි කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් සූත්‍ර ගත්තන් පස්සේ අර මේ විඥාණය මේ බැසගත්තේ නැත්නම් මේ භවය ඇති වෙනවද ආදී වශයෙන් ආනන්ද හැමතුරෝ සමග කරන සාකච්ඡාවක් තියෙනවා. එතකොට ඒ වැදී ඊටාම පැහැදිලි වෙනවා මේ සංඛාරපච්චය විඥානං කියලා කියන්නේ මේ මොහොතේ ඇතිවෙන විඥානයත් එතන අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ මොහොතේ සංස්කාර නිසා විඥාන හටගන්නත සංස්කාර කිව්වේ කුසල කුසල කර්මනේ. එතකොට මේ මොහොතේ අපිට චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ඒවා හටගන්නේ සංඛාරපච්චය විඥානං කියන පදනමේ තමයි. මොකද චක්කු විඥානේ හට ගන්නෙම විපාක සිතක් හැටියට. ඒක එක්ක කුසල විපාක එක්ක අකුසල විපාක. එතකොට සංකාර පත්‍ය විඥානං කියලා ගත්තහම මේ මොහොතේ ජනිත වෙන චක්කුසෝත ගාන જીවහා ආදී මේ ත්‍රිපංච විඥානයන්ම සංකාර පත්‍ය විඥාන තමයි. එතකොට මනෝ විඥානයේ විපාක හැටියට ඇති වෙන විපාක විඥානයන් සියල්ලම සංකාර පත්‍ය විඥානයි. එතකොට ඒ නිසා මේක වර්තමානයේ සිදුවෙන සිදුවීමක් කියලා හඳුනා ගන්නවා නම් අපි ඒ ආකාරයෙන්ම හඳුනාගත යුතුයි. හැබැයි අතන මේ මේ භව තුනක් සම්බන්ධ කිරීම කියලා කියන්නේ අතන සංඛාරපච්චය විඥානං කියලා දක්වන්නේ ඒ විඥානපච්චය නාම රූපං කියලා එතන මේ සංසාර ප්‍රවෘත්තිය භවයෙන් භවයට සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඒ නිසා මේ මේ කියන පටිච්ච සමුප්පාදය කියලා ගත්තහම එහිදී ඉක්ම ගිය කතාවක් නෙමෙයි වර්තමාන කතාවක්ම තමයි පැහැදිලි කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ වර්තමාන ක්‍රියාවලිය කොහොමද අතීත අනාගත එක්කලා බද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒක අපිට බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. ඒක බැහැර කළොත් ඉතින් අපිට පූර්වාන්තේ අපරාන්තේ පෙර භවයේ කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? මතු භවයේ කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඒතර බුබ්බේ නිවාසානුස්සති ඥානේ පෙර ආත්ම භව පෙරවිසු කඳ පිළිවෙල කොහොමද දකින්නේ? ඒතර මේ සමස්තේ පටලවිල්ලක් වෙනවනේ එතකොට. ආ එතකොට අතීතේ නැහැ කියන එක හෝ අතීතේ වර්තමානය සම්බන්ධ කළ යුතු නැහැ කියන එකක් නැහැ. වර්තමානය ගැන තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මේ හැම ධර්මයක්ම වර්තමානය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක අපි අපි සති සම්පජඤ්ඤයේ පිහිටුවගෙන ඒක තමයි දකින්න වෑයම් කරන්නේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අතීතය අමතක කළ යුතුයි කියන එක නෙමෙයි. ඉතින් මං ශාලින් හසේ හොඳටම පැහැදිලා.